කොළඹ හත විජේරාමපාර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති සහ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේත් කොළඹ හත විජේරාමපාර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද කහතුඩුවේ රේවත ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු.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 ඒ මොකද අපි මතක් කරනවා නම් සිංහල භාෂාව නැත්නම් සිංහල විෂය පාසල දිගෙන ගන්න වෙනත් සමාජ අධ්‍යයනයේ ඉතිහාසය වගේ විෂයන් ඒ වගේම විද්‍යාව ගණිතය වගේ විෂයන් ගත්තොත් අපි ඒවා දෙපැත්තකට බෙදලා තියෙන්නේ. අරවා කරුණු සහිත කරුණු ඉගෙන ගන්න ඕන විෂයන් සහ විද්‍යාව ගණිත දේවල් ඒවා තර්කය තර්කානුකූලව ප්‍රමේයයන් මූලධර්මයන් සහිතව ඉගෙන ගන්න ඕන විෂයන් කියලා. ඉතින් අපි පොඩි ස්වාමීන් වහන්සේගේ දැනගැනීම සඳහා අපි මේ දින දෙකේ සාකච්ඡා කරපු කාරණා පිළිබඳ පොඩ්ඩක් මතක් කරනවා. මේ විෂයන් අතරින් බුද්ධ ආගම වැටෙන්නේ කොතැනද කියලා අහුවොත් හුඟක් දරුවන්ට අදහස තියෙන්නේ මේක වැටෙන්නේ සිංහල ඉතිහාසය වගේ කරුණු ඉගෙන ගන්න පැත්තකට කියලා. නමුත් පහුගිය දවස් දෙකේ අපි සාකච්ඡා කරලා පෙන්නවා මේක වැටෙන්නේ අර වගේම ප්‍රමේයන්, නියමයන්, මූලධර්මයන් තියෙන කොහේ ගැනද තාක්ෂණික විද්‍යාව තුළින් නම් මේ භෞතික ලෝකය ගැන ඒ වගේ මූලධර්මයන් තියෙන්නේ. නමුත් හැබැයි ඊටත් වැඩි අපහසු මනස පිළිබඳව, හිත පිළිබඳව, අපේ වැඩපිළිවෙල નિවැරදි කර ගැනීම පිළිබඳව, අපිව අවබෝධ කර ගැනීම පිළිබඳව විද්‍යාත්මක කරුණු තියෙන්නේ බුද්ධ ධර්මය තුළ. ඒක ලෝකයේ සත්‍ය తত্ত্বය පිළිබඳින් අපි අරමුණක් ඇති කරගන්න දරුවෙකුට කොහොමද මේ ධර්මය උවමනා වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරා අපේ දරුවන්ට ක්‍රියාකාරකම් කීපයක් අපි ලබා දුන්නා විශේෂයෙන් පළවෙනියෙන්ම අරමුණක් නැතිවට අරමුණක් ඇති කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් සිදු කළා. දැන් මේ වෙනකොට අරමුණක් ඇති කරගෙන අරමුණක් තියන අයට දැන් එතකොට ඒ අරමුණ තිබ්බට විතරක් මදි ඒ අරමුණ කෙරෙහි කැමැත්ත ඇති වෙන ආකාරයට අරමුණ අරමුණට යන්න අවශ්‍ය කරන මූලිකම වැඩපිළිවෙල තමයි ඒ අරමුණ කෙරෙහි කැමැත්ත උපදවා ගැනීම තමන්ගේ సంతානයේ. ඉතින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කොහොමද ඒක කරන්න කියලා බොහෝ දීර්ඝව සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ඒ කැමැත්ත උපදවා ගන්න ඒ අරමුණ කෙරෙහි අරමුණේ තියෙන අරමුණට ලං වුණාම ලැබෙන ලාභ අරමුණට ලං වුණා ලං වෙන්න බැරි වුණොත් ලැබෙන පාඩු පිළිබඳ මෙනෙහි කරන්න කියලා කියලා දුන්නා ඒ මෙනෙහි කිරීමත් අමතක වෙයි කියලා ඒක පුරුද්දක් කරගන්න ඕන හින්දා දෛනිකව දිනක කරන ස්ථීර වැඩසටහන වැඩපිළිවෙලක් විදිහට ඒක වර්ධනය කරගන්න ඕන හින්දා අපි පාන්දර නැගිට ගමන් පාන්දර හෝ කොයි වෙලාවෙ හරි දවසේ නැගිට ගමන් මේ අරමුණ මෙනෙහි කරලා කරන්න පුරුදු වෙන්න කිව්වා ඒ සඳහා පුංචි සටහනක් පාවිච්චි කරන්න කියලා කිව්වා. දින ටික දාලා ඒ දිනට ඉස්සරහින් අරමුණ මෙනෙහි කරපු දවසට හරියටම නැගිට වෙලාවට අරමුණ මෙනෙහි කරපු දවසට හරි ලකුණක් දාන්න කියලා කිව්වා. ඉතින් ඒ විදිහට ටික දවසක් යනකොට මේකට පිළිබඳ කැමැත්ත උපදින බවත් ඉන්පසු මේ කැමැත්තෙන් විතරක් මේක सिद्ध කරන්න අපහසුකම් තියෙනවාය. කැමති තියෙන ඔක්කොම අපිට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට ශක්තිමත් සිතක් තියෙන්න ඕනේ හින්දා ඒක වර්ධනය කරන්න ඊයේ දවසේ අපි කතා කරා අදිෂ්ඨානය වර්ධනය කරන හැටි පරීක්ෂණයකුත් එක්ක. දරුවන්ට මතක ඇති ඒක කොහොමද කරන්න කියලා මම හිතන්නේ ඊයේ පැවරුමක් විදිහට දුන්නේ දරුවන්ට ඒක කරන්න කියලා තමන්ට කොච්චර වෙලාවක් අඛණ්ඩව යම් වැඩක යෙදලා ඉන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඒක වර්ධනය කරගන්න නිබඳව gederedi කරන වැඩ අපි නාගන්න යන වෙලාව නැත්නම් සූදානම් වෙන්න යන වෙලාව පිළිබඳ කාල අරමුණක් යන මෙන්න මේ කාලය තුළදී මම ඉර කරනවා මේක කියලා තමන්ගේ ඉන්න ප්‍රතිවාදියා කියලා කියන තමන්ගේම ඇතුළෙන්ම තමන්ව ආපස්සට අදින බලවේගියත් එක්ක පුංචි ක්‍රීඩාවක් කරන්න කියලා කිව්වා හැමදාම දිනන්න බලාගෙන පෙරදෙන්නේ නැතු ඉතින් ඒ ඔක්කොම අපි විස්තර කරගත්ත ළමයින්ව මේ පුහුණු වීමක් පුහුණු වෙන මගක් පිළිබඳව සතුටෙන් යමක් කරන්න කරන දේ සන්තෝෂයෙන් කරන්න කොහොමද කටයුතු කරන්න කියලා සාකච්ඡා කරා ඉතින් මේ කාරණාත් එක්ක අපි අරමුණකට ළඟා සඳහා බොහෝ දේවල් කතා කරා. ඉතින් අද දවසේ අපිට සම්බන්ධ වෙලා ඉන්නේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් අපේ දරුවන්ට දරුවන්ට ගැළපෙන මානසිකත්වයක් තියෙන. දරුවන්ගේ දරුවන්ට ගැළපෙන මානසිකත්වයක් තියෙන පුංචි ස්වාමීන් වහන්සේ නමක් තමයි අපි සම්බන්ධ කරගන්නේ. ඉතින් නමුත් උන්වහන්සේ ධර්මය තුලින් පෝෂණය වෙලා පුංචි කාලෙම තමන්ගේ කැමැත්තෙන් ප්‍රෞද්ධ භූමියටපත් වෙලා කටයුතු කරන මේ ධර්මය තුල පෝෂණය වෙලා බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන පොඩි හාමුදුරුවමක් මේ. එතකොට අපේ දරුවන්ට අපේ දුවලා පුතාලට සතුටු වෙන්න තියෙන බොහෝ දේවල් මේ පුංචි ස්වාමීන් වහන්සේලාට නැහැ. ඒකට කෙනෙක් හිතන හරි අසාධාරණයක් නේ අපිට සතුටු වෙන්න දේවල් නැද්ද කියලා. සතුටු වෙන දේවල් පොඩි හාමුදුරුවන්ට නැද්ද කියලා. නමුත් උන්වහන්සේලා සන්තෝෂයෙන්ම ඉන්නවා. ඒක වෙනම පැත්තක් පස්සේ හිතන්න ඕන දෙයක්. නමුත් ඒ ඔක්කොම තියෙද්දි ධර්මය තුලින් යම්කිසි පෝෂණයක් ඇති කරගෙන තියෙන ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපි අපේ කොටිසායන් වහන්සේගෙන් විමසමු මේ අරමුණට ළඟා වීම සඳහා අපේ දරුවෝ තමයි අද රූපවාහිනී ඉදිරියේ වැඩිපුර ඉන්න දැන් දින දෙකක් තිස්සේ අපි දැනුම් දීලා තියෙනවා දරුවෝ තමයි රැඳිලා ඉන්නේ මේ දරුවන්ට මොනවද දෙන්න පුළුවන් උපදේශ පොඩි හාමුදුරුවෝ මොනවද ධර්මය තුලින් අරමුණට ළඟා වීම සඳහා ගත්ත අත්දැකීම් මොනවද? ඒකෙන්ද වෙන කෙනෙකුට දෙනවා නම් කොයි වගේ උපදෙසක් දෙන්න පුළුවන්ද? පින්වත් කල්දාන මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් පාද නමස්කාර පූර්වකව අවසරයි සදැහැති පින්වත්නි ඇත්තටම ඒ ලොකු සන්නාංශය ආපු කාරණයට පිළිතුරු දෙන්න ප්‍රවේශයක් විදිහට මම මේ පින්වතුන්ට පුංචි වදනක් මතක් කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, වැදගත්යයි සම්මත බොහෝ දෙනා අතර තියෙන වදනක් තමයි හොඳම දේ දරුවන්ට. මේ පින්වතුන්ත් අහලා ඇති. හොඳම දේ දරුවන්ට ලබා දිය යුතුයි කියලා වදනක් බොහෝ දෙනා අතර තියෙනවා. මොකද අනාගත ලෝකේ බාර ගන්න ඉන්න රට බාර ගන්න ඉන්න අනාගතේ ඉස්සරහට යන්න ඉන්න දරුවන්ට හොඳම දේ ලබා දීලා ඒ පෝෂණය කළ යුතුයි කියලා බොහෝ දෙනා අතර පිළිගත් මතයක් තියෙනවා. ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ මේ මතය තිබූ පමණින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හොඳම දේ හඳුනාගෙන දරුවන්ට ලබා දිය යුතුයි. බෞද්ධ අපි හැමදෙනාම දන්න කාරණයක් තමයි හොඳම දේ තමයි ධර්මය. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තමයි කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් හොඳම දේ. එහෙනම් හොඳම දේ දරුවන්ට ලබා දෙන්න නම් හැමදෙනාම කැමති. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා වූ මේ ධර්මය ඒ ඒ දරුවන්ගේ මානසිකත්ව ස්වභාව ඒ වයස් ස්වභාවය තේරුම් අරගෙන ඊට අනුකූල පරිදි ධර්මයමයි අපි ලබා දිය යුතු වන්නේ. හොඳම දේ දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙල තුල. එහෙනම් කෙනෙක්ට අරමුණට ළඟා වීම සඳහා දැන් දරුවෙක්ට අරමුණට ළඟා වීම සඳහා ලබා දිය හැකි මූලිකම උපදේශය කුමක්ද කියලා තමයි පළවෙනි ප්‍රශ්නයේ විදිහට විමසන්නට යෙදුනේ. පින්වත්තුන්ට හොඳට අහලා පුරුදු කාරණයක් තමයි මේ ධර්මයේ තුල නිවන් දැකීමට අවශ්‍ය නම් ඒ නිර්වාණ අවබෝධය කරා ළඟා වීම සඳහා පාදක වන නිර්වාණය කියන සිද්ධියට පාදක වන කාරණා හතරක් ධර්මයේ විස්තර වෙනවා. 이르දිපාද කියලා හඳුන්වන්නේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. මෙන්න මේ කියන කාරණා හතර පාදක වෙනවා කෙනෙක්ට නිර්වාණ අවබෝධය කරා ළඟාවීම සඳහා කියලා ධර්මයේ තුල විස්තර වෙනවා. නිර්වාණය කියන්නේ තරමුණක්. ඒ අරමුණට පාදක වෙනවා අර කිව්ව විදිහට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. එහෙනම් දරුවෙක්ට තියෙන අරමුණු ඒ අරමුණට ළඟාවීම සඳහා දැන් අපිට මේ ධර්මකාරණයෙන් උදව්වක් ගන්න පුළුවන්. නිවන් දකින්න පාදක වෙන ඒ කාරණා කෙනෙක්ගේ ලෞකික අරමුණු සඳහා ඒ අරමුණු කරා ළඟා වෙන්න භාවිත කරගන්න අපිට මේ කාරණය අදාළ කරගන්න පුළුවන් විදිය සාකච්ඡා කළොත් කෙටියෙන් මුලින්ම ඡන්දය කියලා සඳහන් වුණේ ඉර්ධිපාද අතර ඡන්දය කියලා කිව්වේ කැමැත්ත දැන් පින්වතුන් හොඳටම දන්නවනේ යම්කිසි අරමුණක් කරා ළඟා වෙන්න නම් ඒ සම්බන්ධයෙන් හොඳ කැමැත්තක් ඇති කරගන්න ඕන. මූලික පියවරක්. යම්කිසි අරමුණකට ළඟා සඳහා ලබා දෙන්න පුළුවන් මූලික උපදේශයක් තමයි ඒ පිළිබඳ ඒ අරමුණ පිළිබඳ ලොකු කැමැත්තක් වර්ධනය කරගන්න ඕනේ. දැන් දරුවන් ගැන සාකච්ඡා කරනකොට සමහර දරුවෝ ඉන්නවා දෙමව්පිය බල කරොත් විතරයි පාඩම් කරන්නේ. හැබැයි සමහර දරුවෝ එහෙම නැහැ. දෙමාපියෝ බල කරත් නැතත් ඒ තමන්ගේ පාඩම් වැඩ කටයුතු මනාව සිද්ධ කරගන්නවා. කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන. ඇයි මේ දරුවන් අතර මේ වගේ වෙනසක්? ඒ අම්මලා බල කරන ඒ බල කරොත් විතරක් පාඩම් කරන්න යමු වෙන්නේ. ඒ තමන්ගේ විභාග ආදිය සාර්ථක කරගෙන ඉදිරියට යෑමේ තියෙන අරමුණට ලොකු කැමැත්තක් නැති අය. හැබැයි සමහර දරුවෝ එහෙම නැහැ. මම මේ විදිහට පාඩම් කළොත් මේ විදිහට විභාග ආදිය සමත් වුණොත් මට මේ මේ ඉලක්කයන් කරා ළඟා වෙලා ජීවිතයට ගොඩාක් වාසි ලබා ගන්න පුළුවන්. සමාජයේ පිළිගත් කෙනෙක් බවට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් කියලා හඳුනාගත්ත දරුවෝ මොකද කරන්නේ? ඒ අරමුණට ලොකු කැමැත්තක් හිතේ ඇති කරගෙන කටයුතු කරනවා. එතකොට අම්මල බල කරත් නැතත් තමන්ගේ පාඩම් ආදී කටයුතු මනාව සිද්ධ කරගන්න. එහෙනම් බලන්න ඒ විදිහේ වෙනස්කමක් ඇති වුණේ කැමැත්ත ඇති කර ගැනීම තුල. එහෙනම් මූලික වශයෙන් දරුවන්ගේ අරමුණු බොහෝ තියෙනවා නේද? මේ කවදා හරි මම දොස්තර මහත්තයෙක් වෙනවා, නීතිඥ මහත්තයෙක් වෙනවා, ඉංජිනේරු මහත්තයෙක් වෙනවා. නේද? ওই විදිහට නොයෙකුත් අරමුණු තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් මම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්න ඕනේ නේද? සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න ඕනේ. උසස් පෙළ විභාගයේ සමත් වෙන්න ඕනේ. ඔන්න ඒ වගේ විවිධාකාරයේ අරමුණු දරුවන් තුළ තියෙනවා. එහෙනම් ඒ ඒ හැම අරමුණක් කරා ළඟා සඳහා මූලික වශයෙන්ම ඒ පිළිබඳ කැමැත්තක් හිතේ වර්ධනය කරගන්න ඕනේ. මම මේ தത്വයට ළඟා වුණොත් මම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණොත් මට මොනවාද ලැබෙන වාසි? බොහෝ දෙනා අතර ප්‍රශංසාවට ලක් වෙනවා නේද? ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීමේ සුදුසුකම තවත් ඉහළ පාසලකට යන්න නේද? මූලික සුදුසුකමක් වෙන නිසා ඒ වගේ ගොඩාක් වාසි විභාගාදී සමත් වීමෙන් ලැබෙන බව නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන කෙනා කල්පනා කරනවා මම මේ தත්ත්වයට ළඟාවිය යුතුමයි. ඒ අරමුණු ගැන ලොකු කැමැත්තක් වර්ධනය වෙනවා. ඒ කැමැත්ත වර්ධනය වෙන්න වෙන්න මොකද වෙන්නේ? එයා අරමුණ වෙතම නැඹුරු වෙලා කටයුතු කරන වාර ගන්න වැඩි වෙනවා. එහෙනම් ඔන්න ඡන්ද irdipaadය. නිවනට ඒ නිවන කියන අරමුණ කරා ළඟා වෙන්න මූලික වශයෙන් අවශ්‍ය කරන ඡන්ද irdipaadය මේ දරුවෙක්ගේ අරමුණක් කරා ළඟාවීම සඳහා තමයි යොදා ගන්න පුළුවන්. ඒ අදාළ අරමුණු වෙත දැඩි කැමැත්තක් හිතේ ඇති කර ගැනීම කළ යුතුයමයි. ඔන්න දරුවෙක්ට අරමුණ කරා ළඟා වෙන්න ලබා දෙන්න පුළුවන් මූලිකම උපදේශයක්. ඒ වගේම තමයි ඡන්ද ඊළඟට ඉර්ධිපාද අතර සඳහන් වුනේ චිත්ත මානසික ශක්තිය. දැන් මේ තිඟුතුන් දන්නවා ඇති මේ ලෝකයේ විවිධ ශේෂ්ඨ වලින් ඉදිරියට ගිය පුද්ගලයෝ ඉන්නවා. සමහර වෙලාවට ඒ අයට එච්චර කායික ශක්තිය නැහැ. දැන් මේ ගොඩාක් උදාහරණ මේ අන්තර්ජාලය භාවිත කරන අය එහෙම දැකලා ඇති. අපේ දරුවෝ පවා දැකලා තියෙනවා. සමහරලාට අතපය හතර නැහැ. හැබැයි ජීවිතේ අතපය හතර තියෙන කෙනෙක්ට වඩා ඉතාම අපහසු තත්වයන් එක ළඟා වෙලා සමාජයේ පිළිගත් දොයේ බවට පත් වෙලා. බොහොම ගෞරව බහුමානයට පත් වෙන බවට පත් වෙලා. එහෙනම් කායික ශක්තියේ තරම් දුරට නැති වුණත් අන්න මානසික ශක්තිය මනාව වර්ධනය කරගෙන එහෙනම් කල්පනා කරන්න ඕනේ මේ ලෝකේ එක එක තත්වයන් කරා ළඟා වෙච්ච හිතා ගන්න බැරි විදිහේ තත්වයන් කරා ළඟා වෙච්ච පුද්ගලයෝ අපි වගේම මේ ලේ මස් ඇට නහර වලින් හැදිච්ච ශරීර තිබ්බයම තමයි. නමුත් ඒ අය වෙනසක් කරගත්තා. කොහෙද වෙනස් කරගත්තේ? හිත. මනස වෙනස් කරගත්තා. මානසික ශක්තිය වර්ධනය කරගත්තා. ඒ විදිහට මානසික ශක්තිය වර්ධනය කරගෙන ඒ අය ඒ ඉලක්කයන් වෙත ළඟා වෙලා ඔන්න සමාජයේ ගෞරව බහුමානට ලක් වෙන පුද්ගලයන් බවට පත් වෙනවා. එහෙනම් අරමුණක් වෙත ළඟා වෙන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඒ අරමුණ ගැන වැඩි කැමැත්තක් ඇති කරගන්න ඕනේ වගේම ඒ අරමුණ කරා ළඟා අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඔන්න බලන්න. ඡන්ද irdipaade ඊළඟට චිත්ත irdipaade ඊළඟට ඡන්ද චිත්ත විරිය දැන් අරමුණක් වෙත ළඟා වෙනකොට දරුවන්ට ගොඩාක් බාධක එල්ල වෙනවා නේද වේසි පහසු නෑ මේ ගමන ඒ ඒ අරමුණු විභාගයක් සමත් වෙන්න ඕන කටයුතු කරන දරුවෙක්ට ගොඩාක් බාධා එල්ල වෙනවා නේද ඒ වගේ බාධා එල්ල වෙනකොට පසුදැස්සොත් මොකද වෙන්නේ ඔන්න අරමුණ වෙත ළඟා වෙන්න තියෙන අවස්ථාව ඔන්න ඉඩ ඇහිරෙනවා. එහෙනම් ඒ විභාගාදී සමත් වෙමින් නේද? හොඳට අධ්‍යාපන ආදී කටයුතු කරගෙන ඒ අනාගත ඉලක්කයන් සම්පූර්ණ කරගන්න නම් ඒ අරමුණ කරා ළඟා වෙනකොට ඇතිවන බාධා මැඩගෙන ඒ අරමුණ කෙරෙහිම නැඹුරු වෙලා යන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? ලොකු වීරයක් තියෙන්න ඕනේ. අන්න. බාධා මැඩගෙන ඉදිරියට යන්න. දැන් සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ හොඳට අධ්‍යාපන ආදී කටයුතු කරනවා. පස්සේ පස්සේ සමහරලාට පවුලේ නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දුන්නාම මේ සමහරලාට ගොඩාක් සමීපතමය Tamanට අහිමි වුණාම නේද? ඒ වගේ දේවල් වලට මුහුණ දුන්නට පස්සේ සමහර දරුවෝ ඔන්න දැඩි කම්පනයට ලක් වෙලා සමහරලාට අර තිබ්බ පුංචි කාලේ තිබ්බ ඒ අනාගත ඉලක්ක සම්පූර්ණයෙන්ම නේද කඩාකප්පල් වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා සමහර අවස්ථාවල. හැබැයි ඒ දරුවන් තුල ඒ අරමුණට ළඟාවීමේදී ඇතිවන බාධා මැඩගෙන ඉදිරියට යෑමට අවශ්‍ය වීරියක් වර්ධනය වෙලා තිබුණා නම් ඒ විදිහේ බාධා හමුවේ අරමුණ අමතක නොකර ඉදිරියට යන්න ශක්තියක් එයා තුළ ගොඩනැගිලා තියෙනවා. එහෙනම් බලන්න විරිය irdipaade. ඒ ඒ අරමුණු කරා ළඟා වීමේදී Tamanට ඇතිවන බාධා මැඩගෙන ඉදිරියට යෑම අවශ්‍ය වීරිය වර්ධනය කරගත යුතුයි. එහෙනම් දැන් බලන්න පිළිවෙලින්. ඒ අරමුණ පිළිබඳ දැඩි කැමැත්තක් හිතේ වර්ධනය කරගන්න ඕනේ. ඒ අරමුණට ළඟා අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේම අරමුණට ළඟා ඇතිවන බාධා මැඩගෙන ඉදිරියට යෑමට අවශ්‍ය වීර්ය වර්ධනය කරගන්න ඕනේ. දැන් බලන්න මොකක්ද ඉතුරු වෙච්ච කාරණේ කියලා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. බලන්න අවසාන කාරණේ ඉර්ධිපාද අතර කියවෙන විමර්ශා. ඒ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය නුවණැති බව. මම මේ ළඟා වෙන අරමුණ කුමක්ද? ඒ සඳහා පියවරෙන් පියවර කටයුතු කළ යුතු වන්නේ කෙසේද? ඒ අරමුණ කරා ළඟාවීමේදී ඇතිවන බාධා මොනවාද? ඒ බාධා හමුවේ මම කුමනාකාරයේ කටයුතු සිද්ධ කළ යුතුද? ඔන්න ඒ විදිහට ඒ අරමුණට ළඟා අවශ්‍ය නුවණ වර්ධනය කරගන්නත් දැන් බලන්න කොච්චර වටිනා කාරණාද කියලා සමහර කෙනෙක් මේ irdipaad නිර්වාණ අවබෝධයට උදව් වෙන කාරණා හැටියට සමහරවිට ධර්මයේ ශ්‍රවණය කරද්දී අහලා ඒක ප්‍රායෝගික ජීවිතේ ලෞකික කර්මණු කරා යොදා ගන්න නැති අවස්ථා තමයි වැඩිපුර තියෙන්නේ. හා මේක නිවන් දකින්න. දැන් බලන්න නිර්වාණ අවබෝධය කරා ළඟා වෙන්න කටයුතු කරන අතරතුරේ ඒ ඒ ලෞකික අරමුණු. දැන් දරුවෙක් කියලා ගත්තොත් අර කලින් කිව්වා වගේ විභාග සමත්වීම නේද? අධ්‍යාපන කටයුතු මනාව සාර්ථක කර ගැනීම. ඔන්න ඔය කියන කාරණාවලටත් මේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන කියන කාරණා මනාව භාවිතයට ගන්න පුළුවන්. දැන් බලන්න අහුව ප්‍රශ්න තමයි දරුවෙකුට අරමුණට ළඟාවීම සඳහා ලබා දිය හැකි මූලික උපදේශය. එහෙනම් බලන්න ධර්මයේ තුලින් විවිධ උපදේශ හම්බ වෙනවා. කාලානුරූප අවස්ථාවට ගැලපෙන පුංචි දහම් කාරණා සිහිපත් කරගත්තා. 이르දිපාද. ඒ අරමුණ කෙරෙහි ඇතිවන කැමැත්ත වැඩ දියුණු කරගන්න ඕනේ. ඊළඟට ඊට අවශ්‍ය ඒ අරමුණට ළඟාවීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. බලන්න තුන්වෙනි කාරණය ඒ සඳහා නේද අරමුණට ළඟා වීමේදී ඇතිවන බාධා මැඩගෙන ඉදිරියට යෑමට අවශ්‍ය වීරිය වර්ධනය කරගන්න ඕනේ අවසාන වශයෙන් ඊට අවශ්‍ය ඥානය ප්‍රඥාව නුවණැති බව අරමුණ මනාව හඳුනාගෙන ඒ අරමුණට පියවරෙන් පියවර ගමන් කළ යුතු වන්නේ කෙසේද නේද එහිදී ඇතිවන බාධා හඳුනා ගැනීම මෙන්න මේ කාරණා සඳහා අවශ්‍ය නුවණත් වර්ධනය කරගන්න ඔන්න කාරණය ඔන්න අරමුණට ළඟා වෙන්න විවිධ දරුවෝ ඇති. තමන්ගේ ඥාතීන් වන දරුවෝ නේද? ඒ වගේම අසල්වැසි දරුවෝ කාට හරි උමනාවක් තියනවා නම් ඔන්න මේ දරුවාට මම හොඳ උපදේශයක් ලබා දෙන්න ඕනේ මේ දරුවාට සාර්ථක වෙන්න. ඒ විදිහේ හැඟීමක් ඔන්න වැඩිහිටිය තුළ ජනිත වුණොත් ඔන්න කියන්න. දරුවෝ ඔයාට ඕනේ ඔය අරමුණට ළඟා වෙන්නනේ. එහෙනම් මෙන්න මේ උපදේශය පිළිපදින්න. ඒ පිළිබඳ ලොකු කැමැත්තක් ඇති කරගන්න. ඊට අවශ්‍ය මානසික ශක්තියෙන් වර්ධනය කරගන්න. නේද? ඊට අවශ්‍ය වීර්ය වර්ධනය කරගෙන අවශ්‍ය ඥානය උපදවාගෙන නුවණැතිව කටයුතු කර. එහෙනම් ඔන්න ඒ විදිහට මූලික උපදේශයක් විදිහට අපිට ධර්මය තුලින් මේ කාරණේ හඳුනා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි දරුවන්ට තේරෙන්න ඇති අපි irdipaada කියන ඒවා දහම් පාසලේදී හෝ පාසල් පෙළ පොතේදී ඉගෙනගෙන තියෙනවා. අපි මේක ඉගෙන ගත්ත අරමුණ විභාගෙට ලියන්න. ඒකයි මම කලින් කිව්වේ කරුණු කියලා. දැන් ඒ කියන්නේ කරුණු ඉගෙන ගන්න තමයි බුද්ධ ධර්ම ඕනුනේ. නමුත් අද අපිට තේරෙන්න ඕනේ දැන් මම මට මැදදී යම් යම් ආකාරයක තව කරුණු විමසන්න හිතුණා ඇත්තටම. නමුත් බාධා නොකර හිටියේ මම පොලිසාවන් වහන්සේට මේක මෙහෙමම ගලාගෙන යන්න. දැන් අපේ දරුවන්ට තේරෙන්න ඕනේ දැන් අර විමර්ශා කියලා කියනකොට අර කලින් කාරණා ඔක්කොම වර්ධනය කරගන්න දැනගත යුතු නුවණ තියෙන්න ඕනේ. කැමැත්ත උපදවාගන්නේ කොහොමද කියලා නුවණ තියෙන්න ඕනේ. එතකොට ඒත් එක්ක සිත ශක්තිමත් කරගන්නේ කොහොම ආකාරයකද කියලා අපි ඊයේ කතා කරලා සරල උපක්‍රම වගේ ඒ නුවණ තියෙන්න ඕනේ. එතකොට ඒකට බාධා වෙන කරුණු වලින් කොහොමද මැඩපවත්වගන්නේ කියන නුවණ තියෙන්න ඕනේ. ඒක බලන්න ඒ ටික තියෙනවා නම් ඒ ටික තියෙනවා නම් අපිට මේක කරගෙන යන්න පුළුවන් ඕනම සිද්ධියකට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් සංකල්පය වෙනස් වෙන අපේ දරුවන්ගේ අපි මේ බුද්ධ ධර්මය තුලින් අපේ ජීවිත සාර්ථක වෙන මඟ හොයාගන්න ඕනේ. අපේ ජීවිතය සාර්ථක වෙන මඟ හොයාගන්න ඕනේ කියලා අදහසක් අපේ දරුවෝ තුළ ඇති වෙන්න ඕනේ. මේක නිකම්ම නිකං ධර්මයක් නෙවෙයි අපේ ජීවිතය සාර්ථක කරන ධර්මයක්. ඒත් ඊළඟට අපේ සාකච්ඡාවට යොමු කරගන්න පුළුවන් හොඳ කාරණාවක් තියෙනවා. මේකටත් අපි බලමු ධර්ම කරුණු කොහොමද මේකට එකතු කරගන්න කියලා අද අපි මේ විශේෂයෙන් අපේ වැඩිහිටියා දන්නවා ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ තුන්වෙනි දවසේ තියෙන්නේ ප්‍රායෝගිකව කතා කරපු දේවල් පිළිබඳ ධර්මයේ තුල තියෙන දේවල් සාකච්ඡා කිරීම සඳහා. ඉතින් අදත් ඒක නිවැරදි ආකාරයෙන්ම සිද්ධ වෙන බව පේනවා. සමහර වෙලාවට සමහර දරුවෝ මෙන්න මෙහෙම කියනවා මේ වැඩිහිටියොත් කියනවා වැඩිහිටියන් වැඩිහිටියෝ කියන එක නම් සාමාන්‍යයෙන් කමන්නේ නැහැ කියන්න පුළුවන්. දරුවෝ කියනවා මම මොනවා පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. පාඩම් කරන දරුවෝ කියන විශේෂයෙන්ම මොනවා පාඩම් කරත් මතකෙ හිටින්නේ නැහැ කියලා. ඉතින් මේවා ලෝකයේ අපි දැනගන්න ඕන දුවේ පුතේ කිසිම විදිහක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මොනවා හරි සිද්ධ වෙනවා නම් හේතු නැතුව සිද්ධ වෙන්නේ නැහැ. හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. එතකොට අපි ධර්මයේ ගවේෂණය කරන අය විදිහට මොනවා හරි දෙයක් මගේ තුල මට පාලනය කරගත්ත නොහැකි යම් සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන සිද්ධිය පිළිබඳ හේතු හොයන්න අපේ මනස පෙළඹෙන්න ඕනේ. මොකද්ද හේතුව? මොකද්ද හේතුව කියලා. අන්න ඒකින්ද දැන් මම හැමදාම බණ කියනවනේ. අපි දැන් දවස් දෙකක් කතා කරන්නේ. මෙන්න මේ පාඩම් සමහර වෙලාවට පාඩම් හිටින්නේ නැහැ. සපාඩම් හිටින්නේ නැති වෙන්න, මතක හිටින්නේ නැති වෙන්න යම් කාරණාවක් අපි දැනගත්ත දහම් පාසල් පුතෙන් දැනගත්ත ධර්ම කරුණු තුලින් ඉස්මතු කරගන්න පුළුවන්ද කියලා මැදදී හැබැයි තව දේවල් ටිකක් මට පොඩි සාන්නාංශ යමක් දේශනා කරා යනකොට මොන හරි ඕන කියලා හිතුනොත් මෙතනින් තව ටිකක් මට මෙහාට ගන්න මම බාධා කිරීම කරනවා දැන් දෙවෙනි කතාව හින්දා නමුත් මේ මම අහන්නේ මොකක්ද අපේ දරුවන්ට දෙන්න පුළුවන් ඊළඟ පණිවිඩය ඒ කියන්නේ මේ ඔබේ දහම් පාසල් පොතේ නැත්නම් පාසල් පෙළ පොතේ තියෙන කාරණා වලින් ඔය මතක හිටින එක නැති වෙන එකට එක දිගට වැඩක් කරගෙන යන්න බැරි වෙන එක. හුඟක් හරි තියෙන අනිත් ප්‍රශ්න තමයි එක දිගට වැඩක් කරා යන්න බෑ. ගත්ත වැඩේ නිකන් මගේ ඇන හිටිනවා. මොකක්වත් කරන්න බෑ. ලොකු උනන්දුවකින් වැඩ පටන් ගන්නවා. මේ හැම දෙයකටම මූලික වෙච්ච යම්කිසි පොතෙන් ගන්න පුළුවන් ධර්ම කරුණු කීපයක් ගන්න පුළුවන් නම් පොඩි හාමුදුර මොනවද ඒ පිළිබඳව කියන්නේ. පාඩම් මතක හිටින්නේ නැති එක නේද? බොහෝ දරුවන්ට තියෙන ප්‍රශ්නයක්. දැන් බලන්න ඕනේ ඇයි අපිට පාඩම් මතක හිටින්නේ නැත්තේ? අපි පාඩම් කරන්න පොත අරගෙන දැන් උදාහරණයක් විදිහට ගන්න ඉතිහාසයේ පොත. ඉතිහාසයේ පොතේ අපිට වර්ෂ මතක තියාගන්න වෙනවා. නේද? ඒ ඒ රජවරුන්ගේ නම් මතක තියාගන්න වෙනවා. ඒ ඒ පාලකයෝ නේද කරපු සේවාවන් මතක තියාගන්න වෙනවා. දැන් මේ කාරණා දැන් හිතන්න ඉතිහාසයේ පොත අරගෙන දරුවේ පාඩම් කරන්න වාඩි වුණා. දැන් වාඩි වෙලා පාඩම් කරන අතරතුරේ දැන් ඔන්න මතක තියාගන්න මේ දරුවා උත්සාහ කරමින් තමයි මේ පාඩම් කරන්නේ. හැබැයි බලන්න දැන් ඕනෑතරම් අත්දැකීම් නැති පාඩම් කරනකොට පාඩම තුල අවධානය තියාගෙන ඉන්න වෙලාවද වැඩි එහෙම නැත්නම් බාහිර අරමුණු වෙත හිත දුවන වෙලාවද වැඩි කියලා ඔන්න කල්පනා කරලා බලන්න. සාමාන්‍ය අපි ගැනම විමසලා බලන්න. බලන්න ඕනේ. අපිම අහලා බලමු දැන් ඕනතරම් මේ ඇහුම්කන් දෙන දරුවෝ පාඩම් කරන්න කාලය වෙන් කරගෙන ඒ සඳහා කටයුතු කරලා ඇති. දැන් තමන්ගෙම අහලා බලන්න වැඩිපුර පැයක් පාඩම් කරන්න යොදාගත්තා නම් පැය තුල වැඩිපුර පොතේද හිත තිබුණේ. එහෙම නැත්නම් වෙන කොහේ හරිද කියලා. යමක් මතක තියාගන්න නම් ඒ පිළිබඳ අවධානය තියාගෙන හොඳට ඒ කාලේ ඒ පාඩමත් එක්කම ගත කරමින් තමයි ඒක අවධානයට ගන්න හැකියාව ලැබෙන්නේ. නමුත් සමහර වෙලාවට ඔන්න පාඩමේ ටික වෙලාවක් විනාඩියක් පොතේ තියෙන ඔන්න විනාඩි දෙක තුනක් නේද? වෙන කාරණයකට හිත දුවනවා. දැන් ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න. සමහරලාට දරුවෝ පාඩම් කරන යොදා ගන්න වෙලාවේ රූපවාහිනී වැඩසටහනුත් ක්‍රියාත්මකයි ඒ වෙලාවේ. දැන් රූපහිනී වැඩසටහන් ගත්තාම සමහරට දවස පුරාම වගේ දරුවන් ඉලක්ක කරගෙන වැඩසටහන් තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වාතාවරණයක් තියෙද්දි දරුවා පොතට අවධානය යොමු කරද්දී ඔන්න යාට මතක් වෙනවා. දැන් වෙලාව මේ වෙලාව. මේ වෙලාවේ රූපහිනී මේ වැඩසටහන ක්‍රියාත්මකයි. එහෙනම් ඔන්න පාඩම ගැන අවධානය යොමු කරගෙන ඉන්න අතරතුරේ මොන්නේ යාට වෙන වෙන සිතුවිලි පහළ වෙනවා. දැන් ධර්මයේ තුල අපිට හම්බ වෙනවා කාරණයක්. පංච නීවරණ කියලා. නිවනට බාධා කරන කාරණා පහක් සඳහන් වෙනවා. එහෙනම් නිවන කියන අරමුණට බාධා වෙන කාරණා පහක්. දැන් දරුවන්ට තියෙන අරමුණු විභාග සමත්වීම, අධ්‍යාපනයෙන් ඉහළට ගමන් කිරීම, ඔන්න ඔය අරමුණු සාර්ථක කරගන්නත් මේ නීවරණ පහ පැහැදිලිවම බාධාවක්ම තමයි. අර පොත අතට ගත්ත වෙලාවේ මට මේ වෙලාවේ රූප වහින අරබන්න තිබ්බනම් කියලා හිත දුවනවා කියන්නේ ඒ ලොකු ආශාවක් පැත්තට හිත දුවනවා. රූප දැකීමේ ආශාව. අන්න නීවරණ විස්තරයේදී කාමච්ඡන්ද කියලා සඳහන් වෙන්නේ. කාමච්ඡන්දේ නිවනට බාධාවක්. ඒ වගේ අර ඉස්සෙල්ලා තිබ්බා ඡන්දයක් අපේ අරමුණට තියෙන ඡන්දය. දැන් මේ ඡන්දය මෙහෙම අරමුණ පැත්තට තියෙනවා නම් කාමච්ඡන්දය මේ මේ අරමුණ වෙනත් ඒ ඡන්දය වෙනස් වුණා වෙනත් පැත්තට විසිරලා ගියා. එහෙමයි. වෙනත් පැත්තකට විසිරීලා ගියා. එතකොට ඒක යන දැන් වෙනත් පැත්තකට ඡන්දය කියන්නේ හරියට ඒතර මේ අරමුණට ඇදගෙන යන එක්කෙනා වගේ. එහෙමයි. නේද? එතකොට උනේ කාම ඡන්දය පැත්තට ගියා. ඒ කියන්නේ කාම අරමුණු නැත්තම් රූප වාහිනිය හෝ වෙනත් දෙයක් පිළිබඳව මේ ඡන්දය ඇති වෙලා අර අරමුණ කැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න විභාග ඡන්දයයි තියෙන්න තිබුණේ. නමුත් ඔන්න කාම ඡන්දය ඇති වුණා. ඒ නිසා විභාගයට මූලික කරගෙන අර පාඩම් කරන්න යොමු වෙච්ච වෙලාවේ ඔන්න පොතේ නෙමෙයි හිත. ඒ වගේම විවිධ අර ඒ කිව්ව කාරණේම විවිධ ආශාවල් වලට හිත දුවන්න පටන් ගත්තාම අරමුණට පරිබාහිර ආශාවල්. ඔන්න පාඩම් මතක තියාගන්න ලොකු බාධාවක් වෙනවා. මොකද පාඩමේ නෙමෙයි මේ වෙලාව තුළ හිත තියෙන්නේ. එහෙමනම් ඉතින් කොහොමවත් මතක තියාගන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි. සමහර දරුවන්ට තියෙන විශේෂ ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩාක් කේන්ති යනවා. නේද? දැන් පාසලේ පාසල් කාලය තුල නේද? ගොඩාක් වෙලාවට දරුවෝ අතර ගැටුම් ඇති වෙන අවස්ථා තියෙනවා. පුංචි දරුවෝ තරඬු කරගන්නවා. ඔන්න වගේ දෙයක් පාඩම් කරන වෙලාවේ සිහියට නැගෙන්න පුළුවන්. එතකොට මොකද්ද කරන්නේ? ඔන්න පොත පැත්තක අපරාධේ මට මේ වෙලාවේ නේද? තරහ ගිය දෙයක් ඔන්න මතක් වෙනවා. දරුවා. සමහර විදිහම අපිට නාවාදයක් වෙන්නත් පුළුවන්. කියලා ඉඳගෙන පාඩම් කරන්න කිව්වහම අර ළඟා කරගන්න බැරි ඉලක්කයක් හින්දා සමහරට දැඩි කේන්තියකින් ගිහලා පුටුවෙන් ඉඳ ගන්නත් පුළුවන්. එහෙම වැඩියෙන්ම ඔන්න ගොඩාක් ආසන්න අවස්ථාවක් අපි ලොකු සංහස මතක් කළා නේද? අර කලිනුත් මතක් කරේ සමහර වෙලාවට දෙමව්පියෝ දරුවම යොමු කරන්නම වෙලා පාඩම් කරන්න. නේද? මුලින් ශාන්තව කියලා පස්සේ ටිකක් සැරපරසවත් කියන්න වෙනවා. ඒ වගේ වෙලාවට නම් දරුවන්ට ටිකක් කේන්ති යනවා. එතකොට කේන්ති ඒ කේන්තියත් එකයි ඔන්න පොත අතේ තියාගෙන පාඩම් කරන්න පටන් ගන්න. එහෙනම් පොතට අවධානය යොමු කරන තේ අවස්ථාව ඔන්න ගොඩාක් අඩු වෙලා අර කේන්තියම හිතේ බලපැවැත්වෙන නිසා. ඔන්න ඒකත් පාඩම් මතක තියාගන්න බාධාවක් වෙනවා. කාමච්ඡන්ද අර නීවරණ විස්තරයේ දෙවෙනියට සඳහන් වෙන ව්‍යාපාද. කාමච්ඡන්ද ව්‍යාපාද. ව්‍යාපාද එහෙම නැත්නම් ඔය කේන්ති යන ස්වභාවය, තරහ යන ස්වභාවය. කාමච්ඡන්ද ව්‍යාපාද ඊළඟට තීනමිද්ද නේද? මම හිතන්නේ බොහෝ දරුවන්ට වැඩිපුරම බල පැවැත්වෙන බාධාවක්. මම කියන්නේ පුටුවෙන් පුටුවෙන් ඉඳගෙන ඇඳෙන් නැගිටිනවා කියලා. උදේ බලනකොට ඇඳේ ඉන්න දන්නේ නැහැ. <laughs> දැන් බලන්න පොත අතට අරගෙන මේ දරුවගේ අදිෂ්ඨානයක් තිබුණා. දැන් අරමුණ කරා ළඟා වෙන්න මම මේ ටික පාඩම් කරගන්නවා. විභාගයේට මේ ටික හරියට ගලපලා ලියලා ඉහළ ලකුණු අරගෙන ඔන්න විභාගාදිය සමත් වෙලා මම අරමුණට ළඟා වෙන්න තමයි මෙන්න කටයුත්ත කරන්නේ. හැබැයි ඔන්න දැන් නිදිමත බාධා වෙනවා. හිතේ ඇකිලෙන ස්වභාවය නේද? ඉතින් මොකද වෙන්නේ? ලොකු අදිෂ්ඨානයකින් වාඩි වුණේ. ඔන්න තමා තුළින්ම නේද? ඒ අදිෂ්ඨානයට බාධා කරන හතුරෙක් මතුවෙලා ඔන්න තමන්ව පස්සට අදිනවා. එහෙනම් පැයක් පාඩම් කරන්න යොදාගත්තා. නමුත් වැඩි වෙලාවක් ඔන්න හිත ඇකිලිලා පොතේ නේද? අර තිබ්බ සියලු වමනාවන් අභිබවා මේක ක්‍රියාත්මක භාවයට යන සමහරවල් ළමයි උදේ නැගිටලා අඬනවා. අපි දෙමාපියන්ට අත්දැකීම් නැති ළමයින්ට ඇඬෙනවා උදේ මට මේක කරගන්න බැරි වුණානේ කියලා. ඒක තමයි දැන් අර මේ එක අත්දැකීමක් තියෙනවා. සමහර දැන් සමහර ළමයි සමහර වෙලාවට නේවාසිකාගාරවල එකතු වෙලා පාඩම් කරන්නේ. මේ සමහරවිට නේවාසිකාගාරවල නැවතිලා ඉන්න දරුවෝ ඉන්නවනේ. ඒ අය සමහරලාට ඔන්න දැන් විභාගයේ කිට්ටු වෙලා කට්ටිය නිදිමරාගෙන පාඩම් කරනවා. සමහර දරුවෝ මොකද කරන්නේ? යාළුවට මතක් කරන මේ මම පොඩ්ඩක් කැලවෙන්නම් දැන් නම් අමාරුයි. මාව පැය භාගයකින් හැරවන්න. කියලා තමයි වන්නේ. අනිවාර්යෙන් මෙයා මේ වෙලාවේ පොඩ්ඩක් හාන්සි වුණේ පැය භාගයකින් ඇහැරෙන්නම තමයි. හැබැයි යාළුවා කියලා කොච්චර කතා කළත් ඇහැරෙන්නේ නැහැ. හැබැයි හාන්සි වුණේ ඇහැරෙනවාම කියලා හිතාගෙන. දැන් බලන්න අන්න බාධකයක් වුණා. සමහරලාට අර කලින් මතක් කළා වගේ උදේ වෙනකම් මොන්නේ නේද? අර රාත්‍රියේ අපතේ ගියා. ගොඩාක් කරුණු හිතට දාගන්න තිබ අවස්ථාව මගහැරුණා. ඔන්න අර තීන මිද්දේ බාධා කළා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච. නේද? සමහරලාට ඔන්න කලබල වුණාම කොරස් කටේ තත දාගන්න බෑ කියලා කතාවකුත් තියෙනවා. නේද? අන්න ඒ වගේ සමහර දරුවෝ ඔන්න පාඩම බලනවා පොත අතට ගන්නවා අද කොහොම හරි මම මේ සම්පූර්ණ කොටස ආවරණය කරන්න ඕනේ නේද? ඒ විදිහේ ලොකු කලබලයක් හිතේ ඇති කරගෙන ඔන්න මුළු පාඩම් ඒ ගණනාවම ආවරණය කරන්න ලොකු උත්සාහයකින් කටයුතු කරන ලොකු කලබලයක් හිතේ දැන් සමහරලාට නේද? සමහර අවස්ථාවේදී සමහර වෙලාවට පොතක් කියවන්න ගත්තාම එකම ඡේදය තුල වැඩි වෙලාවක් ඉන්න අවස්ථා ඇති. හැබැයි මේ හොඳටම මේක මේ කරුණු පැහැදිලිවම තියෙනවා මේ ඡේදය ඇතුලේ. වටහා ගන්නත් අමාරු නෑ. අමාරු වචනත් නෑ. හැබැයි මේ ඡේද තුලම ආයෙ උඩ පහළ යනවා. මේ ඡේද තුලම රැඳිලා. මොකද්ද? අන්න කලබලකාරී වුණාම පැහැදිලිවම මතක තියාගන්න පුළුවන් කොටසත් මතක තියාගන්න බෑ. හිතේ කලබලේ. හරියට වේවුලන අතකින් වැඩක් කරන්න බෑ වගේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ හොඳටම තේරෙනවා ඒ කාරණා ටික. නමුත් අර කලබලේ හින්දා මේ හිතට ඒ ටික වදින්නේ නැහැ. ඒ වගේම පසුතැවෙන ස්වභාවය. නේද? දැන් සමහර වෙලාවට පොත අතට ගත්තාම ඔන්න කල්පනා වෙනවා අපරාධ මට ඊයේ පාඩම් කරන්න බැරි වුණා. අද මම පාඩම් කරන්න මේ වාඩි වුණා. නමුත් මට ඊයේ මම මේ වෙලාවෙන් කරන් තිබ්බෙත් පාඩම් කරන්නම තමයි. නමුත් මට ඊයේ මේ දේ කරගන්න බැරි වුණා. දැන් ඒ විදිහට අපරාධේ ඊයේ මට පාඩම් කරන්න බැරි වුණා කියලා පසුතැවිතේ හිටියොත් මොකද වෙන්නේ? දැන් මේ පාඩම් කරන්න වාඩි වෙච්ච වෙලාවත් අපතේ යනවා. මොකද එක හිතින් ඔක්කොම කරන්න වෙන්නේ. හිත පසුතැවීමට යමු වුණොත් පාඩම් වෙත යොමු කරගන්න බැරි වෙනවා. අන්න පසුතැවීම බාධා වෙනවා. තවත් ඕනෑ තරම් එදිනදා අත්දැකීම් එක ගලපලා බලන්න. සමහරවිට පවුලේ ප්‍රශ්නයක් ඇති වෙලා නේද? අපරාධේ මට අම්මට මෙහෙම නොකියා ඉන්න තිබ්බේ. මම අපරාධේ අක්කට නේ දරුවෙක්ට හිතෙන්න පුළුවන්. අක්කත් එක්ක අයියත් එක්ක කටයුතු කරනකොට මට මේ විදිහට ඉන්න තිබ්බ අපරාධේ මම මෙහෙම කටයුතු කළේ කියලා ඔන්න පසුතැවීම හිතේ නැగిලා එන්න පුළුවන්. එතකොට පාඩම්කට අවධානය යොමු කරන්න පුළුවන්ද? බෑ. ඔන්න ඉතින් ඔළුවේ අත තියාගෙන නේද? නිකට අත තියාගෙන ඉන්නවා. හැබැයි පාඩම් කරන්න වෙන් කරගත්ත වෙලාව. ඔන්න බාධාවක් ආවා පසුතැවීම. නේද? එහෙනම් නීවරණ විස්තරේ උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන තැන විස්තර වෙනවා කලබලේ. කුක්කුච්ච කියන තැන විස්තර වෙනවා මේ පසුතැවෙන ස්වභාවය. දැන් බලන්න නිවනට වගේම මේ දරුවන්ගේ අරමුණු අතර හම්බෙන ඒ ලෞකික අරමුණු. ඒ ඉලක්ක විභාගාදිය සමත් වෙලා ගොඩාක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන දරුවන්ට බලන්න මේ නීවරණ බාධා කරන හැටි. ඔන්න කියන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච වගේම විචිකිච්ඡාව. සැකසහගත බව. සමහරවල්ලාම කරේ අරමුණ කරේ තියෙන සැකේ. සැකය. විභාග සමත්තලා කාටද හරි ගියේ. නේද? සමහර වෙලාවට දැන් ලොකු දරුණු බලපෑම් එල්ලගෙන සමහරවිට චිත්‍රපටි වලින් සමහර වෙලාවට චිත්‍රපටි වල සමහර වීර චරිත මේ අධ්‍යාපන කටයුතු ප්‍රතික්ෂේප කරන අවස්ථා සමහරලාට මේ චිත්‍රපට දර්ශනවල තියෙනවා. ඒ අය විනෝදකාමී ජීවිත ගත කරන මේ සමහරලාට ඒ වගේ චිත්‍රපටි නරඹලා ඒ තුලින් විනෝදය ලබා ගන්න යොමු වෙච්ච දරුවන්ට මොන ප්‍රායෝගිකව ඇති වෙන ප්‍රශ්නයක්. එයා ඒ චිත්‍රපටය තුල දැක්ක වීර චරිතේ මේ අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එයා වෙන වෙන ක්‍රමවලින් සතුට හොයාගත්ත කෙනෙක්. එතකොට ඒ වගේ දර්ශනවලට වැඩි වැඩියෙන් යොමු වෙච්ච දරුවන්ට පොත අතට ගත්තාම ඒව මතක් වෙනවා. දැන් ප්‍රායෝගික වෙන ප්‍රශ්න. එතකොට එයාට මතක් වෙනවා. ඉතින් එයා අර චිත්‍රපටයේ දැක්ක මගේ වීරයා මේවත් එක්ක නෙමෙයි ඉස්සරහට මට මොනවාද මේවා කරලා ලැබෙන්නේ? අන්න. එතකොට ඒක උපදින සැකය. සැකයක් උපදිනවා. මේවා කරලා හරියන්නේ නැහැ. නේද? එතකොට පොතේ පාඩම් කරන්න පොත ගත්තා. නමුත් මේවා කරලා වැඩක් නැහැ කියලා ඒ අරමුණ විතර කාලාවට අපේ දරුවන්ට අපි දැකලා තියෙනවා මේ රැකියාව පිළිබඳ මානසිකත්වයක් වෙන ඉගෙන ගන්න කාලේ සමහර අයට මුදල් පිළිබඳව රැකියාවකට ගියොත් මීට වැඩිය හොඳයි උසස් පෙළ කරනකට වඩා රස්සාවක් කරපුවාම හොඳයි කැම්පස් යනකට වඩා රස්සාවක් කරපුවාම හොඳයි කියලා එතකොට අර අරමුණ අරමුණ ඔය ගිහිල්ලා කරගන්න බැරි වෙයි කියලා ලොකු සැක උපදින අවස්ථාවක් මම හිතන්නේ ඒකත් එක්ක අපිට තියෙන කාලයත් එක්ක අපේ වැඩිපුර කරුණු ටිකක් කතා කරන්නත් තියෙනවා මේ දැන් ආයතරයක් අපේ දරුවන්ට තේරෙන්න ඇති අධ්‍යාපනය සඳහා කොච්චර. මොකද නිවන කියන්නේ ලෝකේ යා හැකි දුෂ්කරම අමාරුම ඉහළම ඉලක්කය. ඒ ඉහළම ඉලක්කයට යන්න අවශ්‍ය කරන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මානසික වේගය. ඉතින් ඊට වැඩිය පහළ ඉලක්ක තමයි රජ වෙනවා කියන එක මේ අනිත් මේ ඉගෙන ගන්නවා කියන එක රැකියාවක් වෙනවා කියන එක විභාගයක් සමත් වෙනවා කියන්නේ පහළම ප්‍රාථමික ඉලක්කයක් දරුවනේ. එතකොට ඒකට අරිට සමාන්තරව ඒ කාරණා අපේ මානසිකත්වය තුළ වර්ධනය කරගත්තොත් ඕකේ මම හිතන්නේ ලංකාවේ ඉහළම තැනට යන්න පුළුවන් කිව්වොත් පොඩි හාමුදුරුවෝ ඔව් කිය එක උත්තරකින් උත්තරයක් දෙන්න ඔව්ද නැද්ද? ඔව්. ඔව්. අනිවාර්යෙන්ම ඔව්. අනිවාර්යෙන්ම ඔව් කිව්වා. ඇයි දන්නවද මේ අතෝ අනිවාර්යෙන්ම ඔව් කිව්වේ? යම් කිසි විභාගයකදී ලංකාවෙන් පළවෙනියා වෙච්ච පොඩි හඳුන්වමක් තමයි අද දවසේ අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ. ලංකාවෙන්ම පළවෙනියා වෙච්ච පොඩි හඳුන්වමක්. ඉතින් ඒකයි අපිට තේරෙන්න අපි අපේ දරුවන්ට මේ කතා කරන දේවල් ප්‍රායෝගිකයි කියලා. උන්වහන්සේ ලංකාවෙන් පළවෙනියා වෙන්න හේතු උනේ ධර්මයේ තුල තියෙන ක්‍රමවේද තමන්ගේ මානසිකත්වය තුල වර්ධනය කර ගැනීමෙන්. ධර්මයේ තුල තියෙන ක්‍රමවේද අපේ මානසිකත්වය තුල වර්ධනය කරගැනීම. එහෙනම් මේ කාල වේලාව ඉක්ම යන ඉස්සෙල්ලා මම ඒකයි මේ සාකච්ඡාව ආපහු මගේ පැත්තට ගත්තේ මගේ පැත්තට නේ වෙන ප්‍රශ්නයක් අහගන්න තියෙන හින්දා මොකද මගේ පැත්තෙන් කියනවට වැඩිය වටින දෙයක් දැනගන්න ඕන හින්දා අපේ දරුවන්ට විශේෂයෙන්ම අපේ පොඩි හඳුරන්නේ මේ සමහර වෙලාවට බුද්ධ වන්දනාව කියන එක පිළිබඳ අපිට තියෙන්නේ දරුවන්ට විශේෂයෙන් තියෙන්නේ වැඩිය හොඳ හැඟීමක් නෙවෙයි. ගහකට වඳිනවා කියන හැඟීමක් තියෙනවා. මටත් ඇති වුණා පුංචි කාලේ ඒක. මේ මැටි පිළිමෙට මොනවද කරන්න පුළුවන් කියලා අදහසක් තියෙන තරුණ දරුවෝ හොඳ නුවණක් තියෙන අය විමර්ශනශීලී නුවණක් තියෙන අයට මේ අදහස එනවා හදිසියෙම ඉතින් එක අතකින් බලනකොට මේ ගෙදර තියෙන පිළිමෙට මොකුත් කරන්න බෑ තමයි නේද ගස්කල් වන්දනාව කියන එක නින්දා ලැබිය යුතු දෙයක් එතකොට ඒක ඒ හොඳ හොඳින් විමසන අයට යමක් කරනකොට හිතලා බලලා කරන අයට මේක ගැළවෙයි. ඉතින් දෙමාපියොත් මොකද කරේ? මේ කාලය වෙනකොට සමහර දරුවන්ගේ මානසිකත්වය නැතිකරන්න නැකත් හොයලා දෙනවා විභාග වලට යන්න, පෑම් මතුරුලා දෙනවා, රටේ නැතිව කරලා දෙනවා. තව ඔය විකාර වැඩ ගොඩ කරනවා. ගිහිලා විභාගෙට ඉස්සෙල්ලා දවසේ තමයි පුංචි කාලේ ඉඳන් පන්සල් එක්කන් ගියේ නැති, බුද්ධ වන්දනාවට එක්කන් ගියේ නැති ළමයා විභාගෙට ඉස්සෙල්ලා දවසේ අරන් ගිහිල්ලා බෝධියේ ඉන්න දෙවියන්ට යාඥා කරනවා, බාර වෙනවා, ඒ වගේ කෝලම් වැඩ කරනවා. ඒකින්ද මේ ළමයින්ට ධර්මය පා වෙනවා. නමුත් අද අපේ දරුවන්ට තේරෙන්න ඇති මේකේ තියෙන වටිනාකම කොච්චරක්ද මේක අපි නොහිතන නොහිතන පැත්තක් තියෙනවා තව හොයන්න ඕන තව කරුණු ගොඩක් හොයන්න පුළුවන්. ඒ අතරවාරයේදී අපිට බුද්ධ වන්දනාවක දැන් අපිට මේ කරුණු ලැබෙනකොට මේ කරුණු ලැබෙනකොට අපේ හිතේ බුදුහාමුදුරුවෝ ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. එතකොට මේ හැඟීම වර්ධනය කරගන්න නම් අපි මේ පිළිමෙට ඇත්තටම වන්දනා කරන්නේ පිළිමයකට කියලා නෙවෙයි අපේ ගෙදර තාත්තෙක්ගේ ඡායාරූපයක් තියෙනවා නම් තාත්තා මැරිලා කියලා හිතන්න. තාත්තගේ ෆොටෝ එක තියෙනවා කියන්නේ කාඩ්බෝඩ් කැල්ලන්නේ ඒක. නමුත් අපි ෆොටෝ එක නෙවෙයි ගරු කරන්නේ. තාත්තා ගැන හැඟීමකුයි ඇති වෙන්නේ. තාත්තා කරපු හොඳ දෙයක් තියෙනවා නම් හොඳ දේ මතක් වෙන ෆොටෝ එක දැක්කහම. එහෙනම් ෆොටෝ එකේ අපි කාඩ්බෝඩ් කැලට බලයක් තියෙනවා කියලා හිතනවද? නැහැ. ඒ වගේ තමයි පිළිම වහන්සේ කියලා කියන්නේ. ඒ වගේ තමයි බෝධිය කියලා කියන්නේ. ඉතින් මේ බෝධිය පිළිම වහන්සේ ඉදිරියේ එක වතාවක් හෝ දවසකට බුදුහාමුදුරුව පරාමර්ශනය කරන ධර්මයේ පරාමර්ශනය කරගෙන බුද්ධ වන්දනාව කරන්නේ මං හිතන හැටියට මං දකින හැටියට අපේ දරුවන්ට ඒක ප්‍රත්‍යවේක්ෂාවක් විදිහට තමන්ගේ මම ජීවිතේ කොච්චර සාර්ථකද කියලා දවසකට එක සැරයක් විමසා බැලීම ගොඩක් වටිනවා. ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව භාවිතා කරපු කෙනෙක් වෙන්න ඕනේ පොඩි සාන්හන්සේ. බුද්ධ වන්දනාව ඇත්තටම දිනකට එකවරක් හෝ සිද්ධ කිරීම දරුවෙකුට බොහොම වැදගත් වෙනවා කියලා මම හිතනවා ඒ පිළිබඳ පොලිහන්තුගේ අදහස මොකක්ද? සරණ ගොඩාක් වටින කාරණයක් ඉස්මතු වුණේ. ඇත්තටම දරුවන්ට මතක් වෙන්න පුළුවන් මෙහෙම හිතෙන්නත් පුළුවන්. පාඩම් කරන්න තියෙන වෙලාවක් බුද්ධ වන්දනාවකට වෙන් කිරීම ප්‍රයෝජනවත්. මේ බුද්ධ වන්දනාව කරන සුළු වෙලාවත් මට පාඩම් කරන්න ඉදා ගන්න තිබ්බයි. එතකොට වැඩිපුර කාරණා මතක තියාගන්න එක අවස්ථාවක්. දැන් එහෙම හිතනවා නේද? මොකද බුද්ධ වන්දනාව කරන්න යම් කිසි කාලයක් ගත වෙනවානේ. ඒතකොට ඒ කාලයත් මට අපරාධේ පාඩම් කරන්න තිබ්බනේ කියලා හිතලා මොන්න බුද්ධ වන්දනාව ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙන සමහරලාට පොඩි කාලේ නම් එක දිගට බුද්ධ වන්දනා කරපු දරුවෝ පවා ඔන්න විභාග ආසන්න වෙනකොට නේද? බුද්ධ වන්දනාව ඒක නොකල යුත්තක්. ඊට වඩා විභාගයට අවධානය යොමු කළ යුතු වගේ කාරණාවට යොමු වෙනවා. දැන් බලන්න බුද්ධ වන්දනාව කියන්නේ විභාගයට අවශ්‍ය මානසිකත්වයේ වර්ධනය කරගන්න තියෙන අවස්ථාව. දැන් විභාගය කියන්නේ නේද? මනස මූලිකව සිද්ධ කරන ඒ වෙලාවේ මනස එතන ගොඩාක් අඳවාගෙන ඉන්න ඕනේ. එහෙනම් දැන් මේ පින්වතුන් දන්නවා තමන් අතින් ගොඩාක් වැරදි වෙනකොට ප්‍රාණඝාත ඒ වගේ හොරකම් ආදී තමා අතින් වැඩිපුර වෙනකොට හිත සංසුන්ද කලබලයිද? හිත කලබලයි. නේද? එහෙනම් බුද්ධ වන්දනාව වෙලාවේ අපි බුදු පියාණන් වහන්සේ ඉදිරියට යනවා කියලා හිතාගෙන කටයුතු කරනවා නම් ඒ වෙලාවේ මගේ හැඟීමක් එනවා මම බුදු පියාණන් වහන්සේ ඉදිරියටයි මේ යන්නේ කියලා හිතාගෙන බුද්ධ වන්දනාවට සහභාගී වෙනවා නම් අපේ දරුවෝ ඒ වෙලාව යා තමන්ගෙන් අහලා බලනවා මම දැන් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාව උන්වහන්සේ මගේ හිත දන්නවා. උන්වහන්සේ මට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මට බුදු වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ දිහා එකෙල්ලේ බලන් ඉන්න පුළුවන් ශක්තියක් තියනවද කියලා හරියට බුද්ධ වන්දනාවට යොමු වෙච්ච දරුවන්ට කල්පනා වෙනවා. මොකද හරියට බුද්ධ වන්දනාවට යොමු වෙනවා කියන්නේ මම මේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට යන වෙලාව. ඒ කියන්නේ එදා දවසේ තමන් පිළිබඳ ස්වයං අධීක්ෂණයක් කරන අය මොහොතේ මම සාර්ථකද අසාර්ථකද මගේ ඒ කියන්නේ අපි දන්න ධර්මයේ තුලින් මම මේක හරියට කරනවද කියලා සිද්ධ ඒ කියන්නේ ඒක ස්වයං ක්‍රියම වගේ සිද්ධ වෙනවා කියන එකයි අපි මේ සඳහන් කරන්නේ. අර කියාගෙන ආපු කාරණේ තිබුණා තමන් අතින් ගොඩාක් අඩුපාඩු සිද්ධ වෙලා නම් මේ ඒක තමන් දැන් බුදු පියාණන් වහන්සේ ඉදිරියට යද්දී උන්වහන්සේ ඉදිරියට යන්න සුදුස්සෙක්ද මම කියලා කල්පනා වුණොත් එයාම කල්පනා කරලා බලනවා මගේ අතින් මේ දේවල් වුණා මේ මේ දේවල් වුණා වැරදි වුණා එහෙනම් මට හැමදාම බුද්ධ වන්දනාව කළ යුතුම දෙයක් විදිහට තියෙනවා එහෙනම් එයා පුළුවන් තරම් උත්සාහ කරනවා තමන්ගේ කය වචනය නිවැරදි කරගන්න හේතුව දැන් බුදු පියාණන් වහන්සේ ඉදිරියට යන්න වෙන මට හැමදාම ගිහිල්ලා මට උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටින්න නම් අවශ්‍ය ශක්තියක් තියෙනවා එහෙනම් ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ කය වචනේ අසංවරයි නම් ඒක හිත කලබල වෙන්න හේතුවක්. හිත කලබල වෙනවා කියන්නේ පාඩම් ආදිය මතක තියාගන්නත් බාධාවක්. එහෙනම් බුදු පියාණන් වහන්සේ ඉදිරියට යන අවස්ථාවක් තමයි බුද්ධ වන්දනාව. ওই විදිහට දිනපතා බුද්ධ වන්දනාවක් සිද්ධ කරන හැම වෙලාවකම දරුව මම් බුදුරජාණන් වහන්සේ ඉදිරියට යන වෙලාව කියලා එයාට සිහිපත් වෙනකොට එය බුද්ධ වන්දනාවක් සිද්ධ කරන ඒ දිනපතා ඒ හැම වෙලාවෙම කල්පනා කරනවා මගේ අතින් මොනවාද වෙච්ච අඩුපාඩු. ඒ විදිහට හැමදාම ඔන්න බුද්ධ වන්දනාව කරනවා කියන්නේ හැමදාම තමන්ගේ අඩුපාඩු කල්පනා කරනවා. හැමදාම තමන්ගේ අඩුපාඩු කල්පනා කරනවා කියන්නේ අඩුපාඩු වලින් මම මිදෙන්න ඕනේ කියලා කල්පනා වෙනවා. නැත්තම් බුදුරණවහන්සේ ඉදිරියට යන්න බෑනේ. එතකොට මොකද වෙන්නේ? එයා අඩුපාඩු වලින් ඈත් වෙන්න අවස්ථාවක් උදා වෙන නිසා එයා අතින් සිද්ධ වෙන අඩුපාඩු වැරදි අඩු වෙන නිසා හිතේ ඇති වෙන කලබලයක් මොකද වෙන්නේ අඩු වෙනවා වැරදි වැඩ තමන් අතින් වැඩිපුර වෙනකොට කලබලකාරී හිත තමා අතින් වැරදි අවම වෙනකොට ඔන්න කලබල ගතිය අඩු වෙනවා එහෙනම් බුද්ධ වන්දනාව කියන්නේ දරුවනේ කල්පනා කරන්න ඕනේ මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාව එහෙනම් මට ඊට අවශ්‍ය ශක්තිය තියෙන්න ඕනේ එහෙනම් ඒ විදිහට කල්පනා කරන දරුවෝ දිනපතා බුද්ධ වන්දනාව කරනකොට කල්පනා කරනවා හැමදෑම තමන් අතින් වෙච්ච අඩුපාඩු. හැමදෑම කල්පනා කරමින් ඒවා සකස් කරගන්න යමු වෙන නිසා වැරදි වැඩ අවම වෙනවා. හිතේ කලබලකාරී ගති අඩු වෙනවා. පසුතැවිලි අඩු වෙනවා. බලන්න කොච්චර වටිනවද කියලා. ඒක ස්වයං විවේචනයක් වගේ. එහෙමයි. ඉතින් ඇත්තටම මම හිතන්නේ දරුවන්ට විතරක් නෙවෙයි මේ ආවාද අනුශාසනා මේ ආකාරයට කටයුතු කිරීම දෙමෝපියන්ටත් මහා විශාල ලාභයක් නිවන් දකින්න බලාගෙන ඉන්න අයටත් තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න කටයුතු ව්‍යාපාර ආදී කරන අයටත් මේ අරමුණු තුළට තදින් ප්‍රවිෂ්ඨ වෙන්න ලොකු කාරණාවක් වෙන ඉතින් අපි අද දවසේ අපිත් එක්ක ප්‍රත්‍යක්ෂා වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච පූජ්‍යපාද කහතුඩුවේ රේවත අපේ කුඩි ස්වාමින් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ මේ ශාසනයට දායාද කරපු ඒ පූජා කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ අපිටුල ජනිතනව සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.